මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ඕකාතහම් තේති සරණේන සද්දින් ආජීවස්සමක සීලං ධම්මං වාචාමි අනුග්ගාහං කප්පා සීලං දේශමින් බන්තේ ဒုတိယံ පියං බන්තේති සරණේන සද්දින් ආජීවස්සමක සීලං ධම්මං වාචාමි අනුග්ගාහං කප්පා සීලං දේශමින් බන්තේ සතියම්පි ආම්බන්තේ පිටරණේන සද්දින් ආජීවස්සමක සීලං ධම්මං වාචාමි අනුග්‍රහං කත්තා සීලං දේතමේ බන්තු සම්මන් වදාමි සංවදේ නමස්කාරයි නමස්කාරයි නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ත්‍රිපියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි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 මාර සටනක් හැටියට බුදු පියාණන් වහන්සේ බොහොම අවස්ථාවල් වල දක්වලා තිබෙනවා එහෙම ඒ මාර සංකල්පය ඉදිරිපත් කරලා තිබෙන්නේ සටන් සංකල්පයක් බුදු පියාණන් වහන්සේ අපේ සිත් තුළට දාන්නේ මොකද කියලා අපි ටිකක් හිතලා බලන්න ඕන. සාමාන්‍යයෙන් මේ සංසාර දුක්ඛයෙන් මිදීම සඳහා භාවනාව ආරම්භ කරන යෝගාවචර පින්වතුන්ට පිටතිනුත් ඇතුළතිනුත් බාධක රාශියක් ඉදිරිපත් වෙනවා. ඒ බාධක හමුවේ බොහෝ විට භාවනා යෝගියා සිත දුර්වල කරගන්නවා අධෛර්ය වෙනවා පසුබට වෙනවා අන්නේ පසුබට වෙන ගතිය ඉවත් කරලා ධෛර්ය සම්පන්න කිරීමටයි බුදු පියාණන් වහන්සේ මේ කෙලෙස් සටන මාර සංග්‍රාමයක් හැටියට දැක්ුවේ මොකද ඒකට හේතුව මිනිස් සිත තුළ ගැබ් වෙලා තිබෙන මේ සටන්කාමී බව මතු කර දීම එබඳු ඒ හිත අධෛර්ය වන පසුබට වන අවස්ථාවල් වල සිත ශක්තිමත් කර ගැනීමට උපකාර වෙනවා. අන්න ඒක නිසා බුද්ධ දේශනාවේ තැන්වල මහ බුදුම විදියේ පටන් පාට මාර සංග්‍රාමය පිළිබඳ පටන් පාට සඳහන් වෙනවා. ඒ වගේම ඒ වගේ ඒ සටන් පාඨයක් වගේ ගාථා ධර්මයක් තමයි අපි මේ මාතෘකා වශයෙන් සබාගත්තේ මේ අවස්ථාවේ මේ ගාථාව බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාරන්න හේතු වුණු අවස්ථාව පොතපතේ සඳහන් වන්නේ මෙහිමයි. බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ 500ක් විදර්ශනා භාවනා වඩන භික්ෂූන් වහන්සේලා බුදු පියාණන් වහන්සේගෙන් භාවනා කර්මස්ථාන ලබාගෙන ඈත ගමකට හොඳ පහසු ස්ථානයක විදර්ශනා වැඩීමේ අදහසින් පිටත්ව වැඩම කළා ඒ විදිහට ඒ යොදුන් ගණන් ගිහිල්ලා එක්තරා ස්ථානයකට වැඩම කරලා එක්තරා ගමකට ඒ ගමේ පින්ඩපාතේ එහෙම වඩින අතරේ ඒ ශ්‍රද්ධාවන්ත මිනිස්සීන් සංඝයා වහන්සේලාගේ අදහස විමසලා මෙහෙම භාවනාවට සුසු දැනක් සොයන අය බව තීරුම් ගත්තට පස්සේ ආරාධනා කළා ස්වාමින් වහන්සේ මේ කිත්තු හොඳ විවේක වන ලැබක් එහෙම තිබෙනවා මේ කාසිතව මේ ස්වාමින් වහන්සේලා මේ තුන් මාසයේ වැඩ ප්‍රකාශය කරන්න අපටත් මේ පිළිගකින්න ඒ කටයුතු ආදී ඒ පින්දුවන් පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගන්න හොඳ අවස්ථාවක් වෙනවා කියලා එහෙම ආරාධනා කළා. මේ සංඝයා වහන්සේලා ඒ ආරාධනාව අනුව අර කියාපු අර විවේක වන්ලහදට ඇතිල්ුණා. ඒ වන්ලහදේ දැක්කල අධිග්‍රහිත අරද්දත්තු දුක්ඛ දේවතා ඒ පිරිස මේ ස්වාමීන් වහන්සේලා සීලවන්ත නිසා ඒ සීල තේජස ගැන කල්පනා කරලා සිටුවා මේ ස්වාමීන් වහන්සේලා දුන ඉඳෙද්දී අපි ඉහළින් ඉන්නක සුදුසු නෑ කියලා ගස් දෙලින් දැස්සා. ඒ ඊන හිතයිතනා කළා මේ ස්වාමීන් වහන්සේලා මේ අද රැය විතරයි මෙතන වාසය කරන්න කියලා. එතනට පින්ඩ පාතේ වෙලා නැවත ඊළඟ දවසේ ඒ ස්ථානයට පැමිණියාම ඔන්න ඊළඟට මේ දේවතාවුන්ට ඒ විදිහට දිගටම බිම ඉන්න සිද්ධ වෙනවා කියන හැඟීම තේරුණා. දවස් ගණනක් මේ විදිහට සංඝයා වහන්සේලා නැවත එනකොට වඩිනකොට ඊළඟට මේ දේවතාවුන් තේරුම් ගත්ත මේ ස්වාමීන් වහන්සේලාත් මේ විදිහට මාස ගණනක් මෙතන ඉන්නව ඉන්න ඇති කියලා හිතාගෙන ඊළඟට කල්පනා කළා අපි කොයි ආකාරයකින් නමුත් මේ ස්වාමීන් වහන්සේලා පන්න ගන්න ඕනේ එහෙම නැත්නම් අපිට මේ ගස්වලට ආයිත් නගින්න බැරි වෙනවා ගස්වල වාසය කරන්න බැරි වෙනවා කියලා හිතාගෙන මොකද කළේ මේ ස්වාමීන් වහන්සේලා ඒ භාවනා කරන ස්ථානවල නොයිකුත් විදිහේ රූප දක්වන්න පටන් ගත්තා හිස්සුන් මලකඳන් ආදී ඒ බියජනක රූප ඒ වගේම අමනුෂ්‍ය ශබ්ද ඒ සක්මන් කරන තැන්වල එහෙම ඒ විදිහට මේ ස්වාමීන් වහන්සේලා බය කරන විදිය දේවල් පෙන්눔 කළා මේ ස්වාමීන් වහන්සේලාත් ඒ හිතේ ඇති උනේ බය නිසා හරියට නිදි එහෙම ලබන්නේ නැතිව රෝගී වුණා එක එක්කෙනාට එක එක ස්වාමීන් වහන්සේලාට එක එක රෝග ඉතින් ඒ උන්වහන්සේලා උනුන් අතර සාකච්ඡා කරන අතරේ මෙන්න මේ විදිහේ දර්ශන දැක්කා කියලා ප්‍රකාශ වුණාට පස්සේ ඊනාට කල්පනා කළා අපිට මේක සප්පායතනක් නෙවෙයි මේ විදිහේ මේ අමනුෂ්‍ය උපද්‍රව තියෙන තැනක් අපි යන්න ඕන වෙන තැනක් හොයාගෙන පළමුවෙන්ම බුදු පියාණන් වහන්සේට මේ කාරණේ දක්වන් දන්වන්න ඕන කියලා නැවතත් බුදු පියාණන් වහන්සේ සොයාගෙන වැඩම කළා. බුදු පියාණන් වහන්සේ අසුව මොකද මහණෙනි මේ නැවත ආවේ කියලා. එතකොට මෙන්න මේ විදිහේ මේ උපද්‍රව අපට කරදර තිබෙනවා කියලා ප්‍රකාශ කළා. නමුත් බුදු පියාණන් වහන්සේ වදාලා මහණෙනි එතනටම ඒ වුණාට යන්න ඕන. එතනම ගිහිල්ලා එතන තමයි මේ ඔය නමලට හොඳ තැන කියලා එහෙම ප්‍රකාශ කරන මේ ස්වාමීන් වහන්සේලා නැවතත් බගෑපත්ව කියා හිටියා අනේ අපිට නම් එතෙන්ට තවත් යන්න බෑ කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ වදාලා මහණෙනි එනුඹලා ඒ ගියේ ආයුධයක් නැතුවයි. හරියට ආයුධයක් අරගෙනම මේ සැරේ පිටත් වෙන්න කියලා. එතකොට මේ සංඝයා වහන්සේ ලැබුව මොකද්ද භාග්‍යතුන් වහන්සේ මේ ආයුධය කියලා. ඒ ආයුධය තමයි ඊළඟට බුදු පියාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය ඇටියට ඉදිරිපත් කළේ පළමුවෙනි වරට ඒ සංඝයා වහන්සේලා වෙනුවෙන් බුදු පියාණන් වහන්සේ ලෝකයාට උපකාර වන මේ කරණීය මෙත්ත සූත්‍රය වදාලා මේ මෙත්ත සූත්‍රය මේ සූත්‍රය පාඩම් කරගෙන ඒ වනල හැබට ඇතුල් වෙන අවස්ථාවේ ඈත ඉඳලම සජ්ජායනා කරමින් ඇතුල් වෙන්න ඒක නිතර පරිහරණය කරන්න කියලා බුදු පියාණන් වහන්සේ අර සංඝයා වහන්සේලාට අවවාද දුන්නා මේ සංඝයා වහන්සේලාත් ඒ ආකාරයෙන්ම ඒ වනල හැබට පිවිසෙන අවස්ථාවේ ඉඳලම සජ්ජායනා කරමින් ඒ මෛත්‍රී කරණීය සූත්‍රය ආශ්‍රය කරගෙන සිත මෛත්‍රී සිත ඇති කරගත්තා. ඒ ඒ මෛත්‍රී බලය නිසාම අර කලින් අර කරදර කළ දෙවි දේවතාවුන්ගේ සිත මෘදු මොලොක් වෙලා සඳහන් වෙනවා අර වෙන එකක් තබා පෙර ගමන් කළා මේකුත් ආකාරයෙන් සංඝයා වහන්සේලට පිළිවෙත් කිරීමට පවා ඉදිරිපත් උනායි ඒ වගේම අර ආරක්ෂා සංවිධාන පවා යෙදුවයි කියලා සඳහන් වෙනවා අරාමනුෂ්‍ය ශබ්ද නොයිකුත් රූප පෙන්වීම ආදී එහෙම් පිටින්ම නැති වුණා සංඝයා වහන්සේලාට හොඳට භාවනා කරගන්න සිත සංසුන් කරගන්න පුළුවන් විදිහේ පරිසරයක් ඇති වුණා ස්වාමීන් වහන්සේලාගේ සිත එකඟ වුණා මෛත්‍රී සමාධියෙම උපකාර කරගෙන එහෙම එකඟ වුණාට පස්සේ ඔන්න නඩ ස්වාමීන් වහන්සේලාගේ සිත ඊළඟට විදර්ශනාවට නැඹුරු කරගත්තා Tamanගේ මේ ශාරීරික කූඩුව ගැන හිතලා මේ ශරීර කූඩුව හරියට බින්දෙන සුළු කලයක් වගේ කියලා මේකේ අස්තිර ස්වභාවය, අනිත්‍ය දුක්ඛනාත්ම ස්වභාවය ගැන හිතමින් මේ 509ම විදර්ශනාව වඩන්න පටන් ගත්තා. මේ අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ අර යොදුන් ගන්න ඈත ජේතවනාරාමෙහි වැඩ වාසය කරමින් ඉන්න අවස්ථාවේ මේ සංඝයා වහන්සේලා පිළිබඳව නිරීක්ෂණය බුදු පියාණන් වහන්සේගේ විශේෂ දෙයක් තමයි ඒ Taman කමඨහන් දීලා පිටත් කළ සංඝයා වහන්සේලා කොයි තැනක කොයි තරම් දුරක හිටියත් ඒ බුද්ධ ඥාණයට බුද්ධ ඒ ඥාන දැලට ඇතුළත් කරගෙන දැන් මේ කාලයේ කියන ඔක්කොම මේ කාලයේ දක්වන කිසිම යන්ත්‍රයකින් පෙන්눔 කරන්න බැරි තරම් මහා පුදුම විදියේ බුද්ධ ඥානය තිබෙන නිසා බුදු පියාණන් වහන්සේ ඒ තමන් කමඨහන් දුන්න ශිෂ්‍යයින්ගේ සිත ක්‍රියා කරන ආකාරය ගැන නිතර සිවිල්ලෙන් සිටිනවා. ඒක නිසා දුටුවා මේ 509ව දැන් විදර්ශනා මාර්ගයට බහැලයි සිටින්නේ. ඒ පැත්තේ හිතවිලි යන්නේ කියලා ඒ උන්වහන්සේලා ආරම්භ කළ ඒ කලය පිළිබඳ කර්මස්ථානය හැටියට ඒ හිතට ගත්තු අදහස මුල් කරගෙනම බුදු පියාණන් වහන්සේ ඊළඟට මේ අපි අර මුලින් සඳහන් කළ ධාතහා ධර්මය ප්‍රකාශ කොට වදාලා ඒ ධාතහා ධර්මය කොයිතරම් අර්ථවත්ද කියතොත් කොයිතරම් භාවනාව ඊ ගැඹුරු අංශ ඒක තුල ගැබ් වෙනවාද කියතොත් ඒ ධාතහා ධර්මය අහලා අර සංඝයා වහන්සේලා සිව් පිරිසින් වියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වුණා කියලා සඳහන් වෙනවා එතකොට ඒ ධාතහා ධර්මය අපි නැවතත් මතක් කරගනිමු කුම්භූපමං කායමිමං විදිත්වා නගරූපමං චිත්තමිදං තපෙත්වා යෝධේත මාරං පඤ්ඤායුධේන විතංච රක්ඛේ අනිවේසනෝසියා කුම්භූපමං කායමිමං විදිත්වා මේ කය මේ ශරීරය කලයකට උපමා කළ හැකි බව දැනගෙන තේරුම් අරගෙන නගරූපමං චිත්තමිදං තපෙත්වා මේ අපේ සිත නගරයට උමා කළ හැකි තරම් ඒ తත්වයේ තබාගෙන ආරක්ෂා කළ යුතු නගරයක් හැටියට හිතාගෙන යෝධේත මාරං පඤ්ඤායුධේන ප්‍රඥාව නැමැති ආයුධයෙන් මාර්යා සමග යුද්ධ කරන්න යුද්ධ කරව ජිතං ච රක්ඛේ අනිමේෂනෝ සියා එහෙම යුද්ධ කරලා යමක් දිනාගත්තනම් ඒක ආරක්ෂා කරගන්න ජිතං ච රක්ඛේ හැබැයි අනිමේෂනෝ සියා ඒ ඒ දිනාගත්තු දෙහි ඇලී ගැලී පළපදියම් වී සිටින්න එපා. එතනම නැවතිලා ඉන්න එපා කියන ඒ විශේෂ අවවාදයකුත් ඒ ගාථාවේ සඳහන් වෙනවා. එතකොට මේක ඊ타ත්ම ගැඹුරු ගාථාවක්. විශේෂයෙන්ම භාවනාවට යොමු වන අයට මේ ගාථාවෙත් අර ධර්ම කතාවෙත් අර නිධාන කතාවෙත් ගත යුතු විශාල උපදේශ රාශියක් අඩංගු ඊ타ත්ම වැදගත් උපදේශ රාශියක් දක්වන්න අපිට ගෙන හැර දක්වන්න පුළුවනි. දැන් මේ නිදාන කතාව ගැන අපි මොහොතකට හිතලා බැලුවොත් එතනින් පෙන්눔 කරන්නේ දැන් අර ස්වාමීන් වහන්සේලා විදර්ශනා වඩලා ඒ නිවන් දකින හිතාගෙනයි අර වැඩම කළේ. නමුත් ඒ ස්වාමීන් වහන්සේලා ශීලයෙන් සම්පූර්ණ නමුත් සමාධිය පැත්තෙන් යම්කිසි අඩුපාඩුවක් තිබුණා සමත කියලා කියනවා සමත පැත්තෙන්. ඒකේ කියන්නේ අර මෛත්‍රී භාවනාව හරියට පුරුදු කළා නැහැ මෛත්‍රී පැත්ත අඩු නිසාවෙන්ට ඕන අර තරම් අර උපද්‍රව වලට මුහුණ පාන්න සිද්ධ වුණේ ඊළඟට බුදු පියාණන් වහන්සේ ආකරණීය සූත්‍රයෙන් දක්වා වදාළ උපදේශවල ආනිසංස වශයෙන් තමයි උන්වහන්සේලාට හිත සමාධිමත් කරගන්න පුළුවන් වුණේ. එතෙන්දී අපි කල්පනා කළ යුතුව තිබෙනවා බුදු පියාණන් වහන්සේ මේ මෛත්‍රී භාවනාවේ ආනිසංස වශයෙන් ආනිසංස 11ක් දක්වලා තිබෙනවා. ඒ ආනිසංස 11න් ඒ රාශියක්ම මේ ස්වාමින් වහන්සේලා අත්දකින්ට ඇති. ඒ කියන්නේ සුඛං සුපති හොඳට නිින්ද යනවා මෛත්‍රී වඩන පුද්ගලයාට සුඛං සුපති සුඛං පටිබුද්ධති ඒ වගේම අප්‍රබෝධවත්ව අවදි වෙනවා න පාපකං සුපිනං පස්සති නරක සිහින නපුරු සිහින බය වෙන සිහින පෙනෙන්නේ නැහැ මනුස්සානං පියෝ හෝති මිනිසෙයින්ට ප්‍රිය වෙනවා අමනුස්සානං පියෝ හෝති අමනුෂ්‍යයින්ට ප්‍රිය වෙනවා දේවතාරක්ඛන්ති දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා නාස අග්ගිවා විසංවා සත්තං වා කමති එබඳු මේ මෛත්‍රී භාවනාව කරන තැනැත්තාගේ ශරීරයට ගින්නෙන් වසවිස වෙලෙන ආයුධ වලින් වෙන ඒ ඒ විදිහේ අනතුරු ඒවා වැලකී යනවා සංවා සංවා කමති තුවටන් චිත්තං සමාධියති බොහොම ඉක්මනින් සිත සමාධිමත් වෙනවා මුඛවන්නෝ විප්පසීදති මුහුණේ වර්ණය ස්වභාව දියුණු වෙනවා අසම්මූලෝ කාලං කරෝති නුමුලාව කාලක්‍රියා කරනවා ඒ කියන්නේ හොඳ සිහියෙන් මැරෙනවා උත්තරින් අපටි විඥාන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති විදර්ශනාව වඩලා සෝවාන් ආදී එහෙම නැත්නම් රාත්තුනේ නැත්නම් ඒ වගේ උසස් තත්වවලට ගියේ නැත්නම් යටත් පිරිසෙයින් යටත් පිරිසෙයින් අර මෛත්‍රී ධාන බලයෙන් බ්‍රහ්ම ලෝකයේ හෝ උපදිනවා කියලා ඒ විදිහට 11 ආනිසංඛ්‍යක් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා යන්නේ ආනිසංස අනුව තමයි අර සංඝයා වහන්සේලාට අර කලින් දැක්ක බියකරු දර්ශන ආදී නිසා යම් යම් පීඩාවල් ඇති වුණා නම් ඒව සංසිඳිලා හිත තැන්පත් කරගන්න පුළුවන් වුණේ. එතකොට එයින් අපට සමතේ යගේ මේ කථාන්තරයේ මුල් කොටසෙන් අපට පෙනෙනවා. ඊළඟට එහෙම තැන්පත් වුණු හිතට ඊළඟට මේ විදර්ශනාව ඊ යගේ වැටුණා. තවත් පැත්තකින් කියනවනම් දැන් ඒ සමතෙන් විතරක් සෑහීමකටපත් විය යුතු නෑ. ඒක නිසා තමයි සමතය වඩපු කෙනා ඊළඟට විදර්ශනාව. මොකද බුද්ධ බුද්ධෝත්පාද කාලයක ගත හැකි උපරිම ප්‍රතිඵලය තමයි මාර්ගඵල අවබෝධය, නිවන් දැකීම. ඒ නිසා ඒ විදිහට ඒ සමතයෙන් විදර්ශනාවට නැඹුරු වුණා. ඒ බඳු ඒ අවස්ථාවේදී අර තමන්ගේ ශරීරය ගැන කල්පනා කළා, ඒක කාලයකට උපමා කළා. ඇත්ත වශයෙන්ම මේ සංස්කාර කියන්නේ සංස්කාර කියන එක මේ මේ අපේ සිත් වලින් කෙරෙන මේ සකස් කිරීම ස්වභාවය මේ කර්ම ආදී මේ රැස්පිරීම් මේවායින් මහා ගැඹුරු අර්ථයක් තිබෙන සංස්කාර කියන වචනය තුල ඒ බඳු ඒ සිතේම ක්‍රියාත්මක වෙන ශක්තියින් තුලින් තමයි මේ අපේ ශරීර කූඩු පවා මැවෙන්නේ ඊළඟට මෙතන විශේෂයෙන්ම මෙතන මේ ප්‍රකාශ කරන්නේ මෙන්න මේ සංස්කාර මේවායේ බිඳී යන ස්වභාවය මොහොතක් මොහොතක් පාසා බිඳී යනවා. මේ අපි ඝන දෙයක් ඇත්ත දෙයක් හැටියට ලොකු දෙයක් හැටියට සලකන ශරීර කූඩුවත් ඊ타මත්ම ඉක්මනින් අතුලතින් අපට නොපෙනෙන තරම් වේගයකින් දි รา පත් වෙන හැම මොහොතක් පාසා ඒක සාමාන්‍ය ලෝකයාට මේ රූපයට තියෙන ඇල්ම නිසා ඒක වැටහෙන්නේ නැහැ. එතකොට යෝගියාට සියුම්ව සිත තැන්පත් වෙන්න තැන්පත් වෙන්න ශරීරයේ ඒ මොහොතක් මොහොතක් පාසා වෙන වෙනස්කම් අනුව මේක විඳී යන ආකාරය තේරෙනවා, වැටහෙනවා. ඇතිවීම නැතිවීම රාශියක් මේ ශාරීරිය තුළ ක්‍රියාත්මක වන බව මේ ශරීර යන්ත්‍රය තුල ඒ වගේම ඒක නිසාම මේක හරියට අර කුඹලා මැටි භාජනයක් හදන්න වගේ මේ සංස්කාර වලින් මේ ශරීර කූඩුවක් මේ අනිකුත් දේවලුත් හැදෙනවා කියන හැඟීම අවබෝධය එනවා. ඉතින් මෙතන විශේෂයෙන්ම මේ ශරීරය මේ කායගත සතියට අනුව මේ කයෙහි විඳී යන ස්වභාවය සාමාන්‍ය නිත්‍ය සංඥාවයි ලෝකයා තුල තිබෙන මේ ශරීර කූඩුව පිළිබඳව ඇලුම් බැඳුම් හැම එකටම මුල වෙන්නේ මේ ශරීර කූඩුවයි අන්න බඳු ඒ ශරීරය මේ මැටි බිඳෙන මැටි වළඳකට එහෙම නැත්නම් කලයකට උපමා කළ හැකි බව සංඝයා වහන්සේලාට තේරුණ අවස්ථාවයි. ඒ අවස්ථාවම තමයි බුදු පියාණන් වහන්සේ අර විදියට අර ගාථා ධර්මයේ දේශනා කළේ. දැන් අපි ඊළඟට බලමු මේ ගාථාවේ අඩංගු වෙන ගැඹුරු අදහස් පිටින් එක. "කුම් භූපමං කාය මිමං විදිත්වා" මේ කය මේ අර විදියේ කලයක් බව තේරුම් අරගෙන දැන් බොහෝ විට ලෝකයා සාමාන්‍ය ලෝකයා මේ කය වෙනුවෙනුයි නොයිකුත් පව්කම් කරන්නේ මේ කය බිඳී යන එකක් බව මොහොතක් පාසා දිරා යන එකක් බව කොයිතරම් උත්සාහ කළත් කොයිතරම් සපසාත්තු කළත් අවුරුදු 100කට මෑතින් එහෙම නැත්නම් ටිකක් ඊට එහායින් මේ ශරීරය අතහැරලා යන බව ඒවා සියල්ල අමතක කරගෙන මේ කය වෙනුවෙනුයි මේ බොහෝ දෙනා පව්කම් කරන්නේ ඇත්ත වශයෙන් කියනවා නම් දැන් අර සංඝයා වහන්සේලා පවා හයට පමණට වැඩිය තැන දුන්න නිසා වෙන්නේ නැති බය වෙලා වගේ අර අපිට නම් තවත් එතෙන්ට යන්න බෑ කියලා ප්‍රකාශ කළේ. අන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ හරියට අර යුද්ධයට දැන් මේ පින්නතුන් හොඳට දන්නවා යුද්ධයට යන කෙනෙක් ඒ තමන්ගේ ශරීරයට තියෙන ඇල්ම එහෙම තියාගෙන ගියොත් ඒ යුද්ධ කරන්න බෑ. ඒ වගේ තමයි මේ මාර සංග්‍රහම සංකල්පයේ බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ යෝගාවචරයට. මේකයට සාත්තු කර කර මේක රැක ගන්න ඕන කියලා ඒ අදහස මුල් කරගත්තොත් කවදාවත් ඒ යෝගාවචර ජීවිතය සාර්ථක කරගන්න බෑ. අර යුද්ධයට යන කෙනා ඒ වෙනුවෙන් ආත්ම පරිත්‍යාගයක් කළා. මරණය හෝ තරණය කියන අදිෂ්ඨානයෙන් වගේ එහෙම යන්න වගේ ගඟකට බැස්ස කෙනෙක් පීනන්නේ මරණය හෝ තරණය කියලා අන්නේ වගේ ඒ ජයග්‍රහණය දක්වා ඒ ජීවිත පූජාවෙන් ඒ කටයුත්තේ දෙන්න වගේ යෝගාවචරයාගේ ආකල්පය වියුත්තේ ඒකයි. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ වෙන තැනකට යවන්නේ නැතුව එහෙනම් මහණෙනි මම හොඳ තැනක් සොයා දෙන්නම් ওই විදිහ කරදර නැති කියලා එහෙම කියන්නේ නැතුව එතෙන්ටම යන්න කියලා ප්‍රකාශ කළේ. ඒ වගේ හැබැයි මෙතන වෙනස තියෙන්නේ ඒ මාර යුද්ධය සඳහා ආයුධය හැටියට බුදු පියාණන් වහන්සේ දුන්නේ මොකක්ද? අන්න ඒක ගැන තමයි අපි ඇත්ත වශයෙන් මේ කාලේ කල්පනා කරන්න ඕනේ. යුද්ධය කියලා හිතනකොට අපිට හිතට එන්නේ මහා ආයුධ ගොන්න ලෝකයේ ඒ යුගයේ සම්මත ආයුධ ගොන්නක් හිතට එන්නේ. නමුත් මේ බුදු පියාණන් වහන්සේ මේ සංඝයා වහන්සේලා ඇහුවා මොකද්ද ස්වාමීන් වහන්සේ අපි ගෙනියන ආයුධය කියලා? ඒ අවස්ථාවේ ප්‍රකාශ කළේ මෛත්‍රිය. ඒ ආයුධයෙන් තමයි අර සිත තැන්පත් කරගත්තේ. අන්න ඒක අපි කල්පනා කරන්න ඕනේ. එයින් අර සමතපක්ෂය සම්පූර්ණ වුණ සංඝයා වහන්සේලාගේ. ඒ වගේ පාඩමක් ඉගෙන ගත්තා. අපි මේ යම් කිසි පරිත්‍යාගයක් කරන්න ඕන සසරින් මිදෙන්න නම් මේ ශරීරය අල්ලගෙන මේ විඳින මැටි වාජනයක් පරිස්සම් කරගන්න හිතාගෙන මේ වැඩ කටයුතු කරන්න පටන් ගත්තොත් කවදාවත් අපිට නිවන් දකින්න බෑ කියන අවබෝධය ඒ සංඝයා වහන්සේලාට එන්නේ නැති එක තුලින්ම. ඒ නිසා තමයි සමාධිමත් වුණ හැටිය. ඊළඟට ඒ ස්වාමීන් වහන්සේලා විදර්ශනාවට හිත යොමු කළා. ඉතින් කුම්භූපමං කාය මිමං විදිත්වා. එතකොට මේ සංඝයා වහන්සේලාගේ අදහස අනුවම ඒක තහවුරු කරමින් තව දුරටත් මේ අදහස එහි ප්‍රයෝජන ගන්න හැටියට බුදු පියාණන් වහන්සේ වදාලා මේ කය විඳෙන සුළු මැටි වනදක් වගේ බව තේරුම් අරගෙන ඊළඟට නගරූපමං චිත්ත මිදං තපෙත්වා ඇත්ත වශයෙන් රැකගත යුත්තේ නගරයක් වගේ රැකගත යුත්තේ මේ සිතයි මේ සිත රැක ගැනීමේ වටිනාකම ඊළඟ පදයෙන් ප්‍රකාශ කරන්නේ රැකගත යුතු නගරයක් හැටියට මේ සිත ඒ தത്വයේ තබාගෙන ඊළඟට යෝධිත මාරං පඤ්ඤායුධේන ඔන්න ඊළඟට සරණන් පාඨේනෝ මායя එක යුද්ධ කරන්න ප්‍රඥායුධේ ප්‍රඥායුධේ ඉස්සෙල්ලා දුන්නේ මෛත්‍රී ආයුධය සමතය සඳහා දැන් කියන්නේ ප්‍රඥා ආයුධයෙන් මායя සමග සටන් කරන්න ඊළඟට ජිතං චරක්ඛේ අනිමේෂනෝස්ති අසරණ කළ යමක් දිනාගත්තා නම් ඒක ආරක්ෂා කරගන්න හැබැයි එතන පළපදියම් වෙලා ඉන්න එපා ඒකම අල්ලගෙන එතන නවතින්න එපා එහි ගැලී සිටින්න එපා අන්න මේ පද දෙක විශේෂයෙන්ම මේ භාවනා යෝගීන්ට ඊ타ත්ම ප්‍රයෝජනවත් අවවාදයක් මේ පද දෙකේ ගැබ් වෙනවා එතකොට යෝධිත මාරං කවුද මේ මාරයා ප්‍රඥාව කියන ආයුධයෙන් සටන් කළ හැකි මායя කවුද? මායя කියලා කෙනකොට සමහර විට ඔය Taman දුටුව නොයෙකුත් සිතුම් චිත්‍ර ආදීන් ඒවා ආදීන් කෙනෙකුට නොයෙකුත් විදිහේ රූප හිතට එන්න පුළුවනි. නමුත් ඇත්ත වශයෙන් මේ ගැඹුරින් කල්පනා කළොත් යෝගාවචරයට සිටින නියම මායя තමයි සිතවිල්ල විතර්කය කියලා කියන එකට. විතර්ක. මේ මායя එක පිටිපස්සෙන් මහා මාර සේනාවක් ගලාගෙන එනවා. මේ තම තමන්ගේ හිත ගැන හිතලා බලනවා නම් අපේ සිත ක්‍රියා කරන ආකාරය විශේෂයෙන්ම ක්ලේශයකට වැටෙනවා. කොයි තරම් ශීඝ්‍රයෙන් විතර්ක ධාරාවක් ගලාගෙන එනවද? ඒ වාට යටවෙලා තමයි අපේ මේ ක්‍රියාකාරීත්වය අනුව අපි මේ මහා පාප ගොන්නක පැටලැවිලා අපාය නිරය තිරිසන් ලෝක ආදී කරා යන්නේ. එතකොට මායයා මෙන්න මේ විතර්කයයි. මාර සේනාව විතර්ක සේනාවයි. ඉතින් මේ මායයා එක්ක සටන් කරන්න ඕනේ ප්‍රඥා ආයුධය. මොකක්ද මේ ප්‍රඥා ආයුධය? ඊළඟට අපි ඒක ගැනත් හිතලා බලමු. ගැඹුරින් කල්පනා කළ බැලුවොත් ප්‍රඥා ආයුධය කියලා කියන්නේ අර යෝගාවචරයට කරන්ට සිදුවෙලා තිබෙන විශේෂ කටයුත්ත. මොකද්ද? මෙනෙහි කිරීම. මෙනෙහි කිරීම කියලා මානසිකාර කියලා එකට කියනවා. මේ අපේ හිතේ ක්‍රියා කරන ආකාරය මේ හැම දෙයක්ම මෙනෙහි කිරීම තුලින් තමයි ප්‍රඥාව දියුණු වෙන්නේ. මොකද මෙනෙහි කිරීම තුලින් අර විතර්ක වේගය කැඩෙනවා. මේක මේකයි මේක මේකයි කියලා එන එකක් පිළිබඳව සතියෙන් සිහි නුවණින් සතියත් සම්පජඤ්ඤයත් සිහියත් ඒ දැනුවත්කමත් අනුව ඒ ඒ වායේ යථා තත්වය ඒ තේරුම් ගන්නවා. ඒ අවස්ථාව තුල අර වේගයෙන් දුවන විතර්ක මර්ධනය වෙනවා. ඉතින් ඒ විදිහට මායයා සමග මේ විතර්ක මායයා හිතට ගලාගෙන එන විතර්ක ධාරාව මේවා ආයාලේ යන්නේ නොදී මේවා පිළිබඳ යම්කිසි පාලනයක් කරගන්න ඕන නම් මෙනෙහි කරන්න ඕන. තරහක් ආවා මෙන්න තරහ හිතක්. ඊළඟට ඇලුමක් ආව ඇලුම් සිතක්, ඇලීමක් අන්න මේක ඇලීම් සිතක්. ඊළඟට ඒ වගේම ඇහැට එන ඇහැට ඇහැ කන නාසය දිව කය සිත කියලා කියන මේ දොරවල් හයට එන අරමුණු. මේවා ඒ තැන්වලම මෙනෙහි කිරීමයි. මේ යෝගාවචරයේකට කරන්න තියෙන ඒ භාවනාවට විදර්ශනා භාවනාවට අදාළ ක්‍රියාව මෙනෙහි කිරීමයි සංස්කාර මෙනෙහි කිරීමයි. මේවා සංස්කාර හැටියට හිතාගෙන සංස්කාර කියලා කියනකොටත් අර මිදී යන බව එතනින්ම හැඟෙනවා. මිදී යන දෙයක් නිත්‍ය හැටියට නොගෙන ඒ තැනම ඒවා පහළ වෙන හැටි, ඇති වෙන හැටි, සුළු වෙලාවක් පවතින හැටි, ඊටාම සුළු ක්ෂණයක් තරම්. ඒ මෙනෙහි කිරීම අනුව පේනවා ඊළඟ නැති වෙලා යනවා. එනවා, පවතිනවා, නැති වෙලා යනවා. ඔන්න ඔය ඔය මේ ඇති වෙන්න තියෙන ස්වභාවය සමාගයේ චිත්තසංතානය තුලින් දැකීම තමයි විදර්ශනා භාවනාවේ මූලික කටයුත්ත. එතකොට ඒක කරන මේ මෙනෙහි කිරීම මානසිකාර්යය මෙතන ප්‍රඥාව හැටියට දක්වලා තිබෙන්නේ. මේ විදර්ශනා භාවනාවේ ඇත්ත වශයෙන්ම කියනවා නම් එහි පරමාර්ථය මේ නාම රූප ධර්ම කියලා කියන මේ මුළු මහත් ලෝකය පිළිබඳව මේ අපේ අවබෝධය අපි ලබන්නේ මේ නාම රූප ධර්මයන් පිළිබඳ හරියාකාර තේරුම් ගැනීමෙන්. නාම ධර්ම කියලා කියනවා වේදනා මේ කාටත් හිත දිහා බැලුවම හඳුනා ගන්න පුළුවන් දේවල්. වේදනා කියන එකට 아무තු වචනයක් ඕනේ නැහැ. කවුරුත් දන්නවා වේදනාව කියනකොට දුක් වේදනාව පමණක් නෙවෙයි සැප වේදනාව, මධ්‍යස්ථ වේදනාව හැම එකක්ම. සංඥා හැඳිනීම. ඒකට කියන්න පුළුවන් සංඥාවල්. වේදනාව අනුව නොයෙකුත් හැඳිනීම් ගන්නවා. ඊළඟට ඒ හැඳිනීම අනුව චේතනාවල් ඇති වෙනවා. නොයෙකුත් චේතනා කියන එක කවුරුත් දන්නවා. ඊළඟට වේදනා සංඥා චේතනා ඊළඟට ස්පර්ශය. මේවායි හැපෙන තැනක් පිළිබඳ යම් කිසි ස්පර්ශයක් පිළිබඳ හැඟීමක් වෙනවා. ඊළඟට තියෙනවා මානසිකාර කියලා මෙනෙහි කිරීම. මෙන්න මේ කියාපු ධර්ම පහ බොහෝ විට නාම ධර්ම හැටියට දක්වනවා. ඊළාට රූප ධර්ම හැටියට දක්වන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මේ අපි සතර මහා භූතුන් කියලා කියන්නේ අපේ මේ ශරීරත් බාහිර දේවලුත් සකස් වෙලා තිබෙන මේ මහා භූත ධර්ම. මේවා එකතු වෙලයි ඊටමත් මහා ආශ්චර්යවත් විදියට මේ මේ දේව රූපමවල පෙන්වන්නේ. රූපමවල පෙන්වන්නේ මෙන්න මේ භූතිය හතර දෙනා. මෙන්න මේ කාරණා ටික තේරුම් ගත්තොත් ඉතින් මුළු ලෝකෙම තේරුම් ගත්තා වගේ තමයි. දීමට උපකාර වෙන්නේ නාම රූප ධර්මයන් මේ තේරුම් ගැනීමයි. එතකොට මෙතනත් මේ ධර්මයන් අතුරේ මේ මානසිකාර කියලා කියන්නේ මෙනෙහි කිරීම. මේ අගට එන මෙනෙහි කිරීම ඊටාමත්ම වැදගත් දෙයක්. මේ මෙනෙහි කිරීම තුලිනුයි මේවා තේරුම් ගන්නෙත්. එතනයි මෙතන මහා ආශ්චර්යවත් දේ තියෙන්නේ. දැන් අපි මේ මේ කියාපු ධර්ම පහ අපිට පුළුවන් ඕන නම් උපමාවක් අවශ්‍ය නම් මේ අපේ අතේ ඇඟිලි උපමා කරන්න. අපේ අතේ ඇඟිලි දැන් තුලැඟිල්ල වගේ තමයි වේදනාව කියන එක. ඊළඟට ඔය මුදු එහෙම දාන ඔය දෙවෙනි ඊළඟ ඇඟිල්ල වගේ තමයි මුදු බලෙන් දින ඒ ඇඟිල්ල වගේ තමයි සංඥාව කියන එක. යම් යම් හැඳිනීම. ඊළඟට අර මැදැඟිල්ල වගේ තමයි චේතනාව කියන එක. ඊළඟට දබරැඟිල්ල වගේ තමයි ස්පර්ශය කියන එක. අපි එහෙම ගත්තොත් ඊළඟට මානසිකාර කියන්නේ ඔන්න මහපටැඟිල්ලයි. එතනත් ප්‍රධානයි. මේ මහපටැඟිල්ල කියන එක දැන් තම තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා. මහපටැඟිල්ලට පුළුවන් සුලැඟිල්ලේ தත්ත්වය දැනගන්න. ඊළඟට අනිත් ඇඟිලි වලත් ඒ වගේ අවශ්‍ය අවස්ථාවල තත්ත්වය දැනගන්න පුළුවන්. මහා අපට ඇඟිල්ල ලං වෙලයි සුළඟිල්ල ඒ දෙකේ ස්පර්ශය. ඊළඟට අර අනිත් ඒවත් ඒ විදිහට. ඒක මහා අපට ඇඟිල්ල අර වෙන්ව හිටියට මොකද එය තමයි නායකයා ප්‍රධානී. මෙන්න මේ මහා අපට ඇඟිල්ල උපකාර කරගෙන තමයි නාම රූප ධර්මය මේ මේ මේ පිරිසම අඳුනගන්නේ. හරික සමහර විට අර කාණ්ඩයක් එකතු වෙලා යම්කිසි යම්කිසි අපරාධයක් කරාම සාක්ෂි දෙන්න කෙනෙක් නැත්නම් මොකද කරන්නේ? සමහර විට උසාවි වල අර ඒ වැරද්ද කළ අයගෙන්ම කෙනෙකුට දෙනවා සමාව. සමාව දෙන්නේ ඇත්ත කියන්න ඕන. ඇත්ත කිව්වොත් පමණක් සමාව දෙනවා. එතකොට ඒ තැනත්තා ඉදිරිපත් වෙලා ඇත්ත කියනකොට තමනුත් අහු වෙනවා. නමුත් ඒ අර නඩුව ඔප්පු වෙනවා. අන්න ඒ වගේ මෙතන නාම ධර්මයන් පහෙන්ම එකක් අපි උපකාර කරගන්නවා මේ නාම රූප ධර්මයන් තේරුම් ගැනීමට. මේ මෙනෙහි කිරීම කියන එකම උපකාර කරගන්නවා. හැබැයි අයෝනිසෝ මනසිකාර කියලා කියන වැරදි මෙනෙහි කිරීම නොවේ. හරියාකාර මෙනෙහි කිරීම. ඒ කියන්නේ අර හොර මුලේ ඒ මුලදි හොරෙක් තමයි. නමුත් සාකි දෙන්න පටන් ගත්තට පස්සේ යා සාක්ෂිකරුවෙක්. රජයේ සම්පූර්ණයෙන්ම ඒ සමාව ලබාගත්තු සාක්ෂිකරුවෙක් හැටියට වගේ ඒ සාක්ෂි දෙන්නේ අන්නේ වගේ ඉතින් අයෝනිසෝ මනසිකාරය කියලා කියන වැරදි මෙනෙහි කිරීම වලක්වලා නුවණින් මෙනෙහි කිරීමට යොමු කරනවා. එතකොට ඒ විදිහට යෝනිසෝ මනසිකාරය යෙදීම තමයි මේ ප්‍රඥාව. මානසිකාරය මෙනෙහි කිරීම තුලින් මේ වායේ යථා තත්ත්වයේ තීරුම් ගන්නවා. ඒ වගේම මේ මෙනෙහි කිරීම තුලින්ම අර ධාතුන්ගේ අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන් හඳුන ගන්න අවස්ථාව ලැබෙනවා අර තද බව මුලොබ් බව ආදී වශයෙන් මේ ධාතුන්ගේ ඒවත් ස්පර්ශය ආශ්‍රයෙන් තේරුම් ගන්නවා. උන්න ඔය ටිකයි විදර්ශනා භාවනාවේ මූලික කටයුත්ත. එතකොට ඒක තමයි මේ මාරේ සේනාව ජය ගැනීමට උපකාර වෙන ආයුධය. මානසිකාර්ය මෙනෙහි කිරීම, නුවණින් මෙනෙහි කිරීම. ඒ වගේම දැන් අපි දන්න නුමට ඉතාම ශීඝ්‍රයෙන් Tamange කඩුව මෙහෙවන්න ඕන. ඒ වගේ මානසිකාරයේදීත් මනමනේ කිරීම අපි තාත් ඉක්මන් කරන්න ඕන ශීඝ්‍ර කරන්න ඕන. මේ මාර සංග්‍රාමයෙන් දුනන්න නම්. ඉතින් ඒ ශීඝ්‍ර කරන මාර්ගය තමයි ඒ කර්මස්ථාන ආචාර්යවරුන් අවස්ථානුකූලව දක්වන්නේ ආරම්භයේදී මේවා මෙනෙහි කරන්න රූපයක් රූපයක් සද්දයක් සද්දයක් ගඳක් යම්කිසි ගන්ධ සුවඳ ආදියත් ඒ විදිහ තමයි රස රසක් රසක් ආදි වශයෙන් ඒවා මෙනෙහි කරනවා. සිතක් පවා සිතක් ඇති වුණොත් මේක සිතක් කියලා. යම් කිසි ක්‍රෝධ සිතක් යනවා මේක සිතක් කියලා තේරුම් ගත්තාම අර ඒක ඒ අවබෝධය තුලින් අර විතර්ක ධාරාව කැඩෙනවා. අන්න ඒ වගේ ශීඝ්‍රයෙන් මෙනෙහි කිරීම තුලින් තමයි මේ විතර්ක ධාරාව ජය ගන්න පුළුවන් වන්නේ. යෝධේත මාරං පඤ්ඤායුධේන. ඊළඟට ජිතංච රක්ඛේ අනිවේෂනෝසියා මෙතන කියන ඊ타මත්ම ගැඹුරු අදහසක් මෙතන කියවෙනවා. මෙතන ජිතංච රක්ෂකේ අර ස්වාමීන් වහන්සේලාට විශේෂයෙන් සඳහන් කළේ මොකද? දැන් සාමාන්‍යයෙන් යෝගියෙකුට ඇතිවෙන බාධක හැටියට ගන්න පුළුවන් මේ තමන් ලබාගත්තු සමාධිය පිළිබඳව ඇලුම් කිරීම. දැන් මේ ස්වාමීන් වහන්සේලාත් මෛත්‍රී සමාධියෙන් යම් කිසි මොකද මේ සමාධිය ඇති වෙනකොට ඒක එනවා ලොකු සැපයක් එනවා කායික සැපයක්. ඉතින් ඒක ලොකුවට ගන්නවා. මේක මේ මේක තමයි ලොකු දේ කියලා. මේක තමයි අතවශයෙන්ම මේ නිවන් සැපය කියලා. එහෙම රැවටෙන ස්වභාවයක් තිබෙනවා. උපක්ලේශ ධර්ම කියලා කියනවා. විදර්ශනා උපක්ලේශ කියලා කියනවා. නොයෙකුත් ආලෝක පෙනෙනකොට ශරීරයට සුවය දැනෙනකොට සංසුන් බවක් දැනෙනකොට විශේෂ අවබෝධය එනකොට මේ හැම එකක්ම තදින් අල්ල ගන්නවා. දැන් ඉතින් මම නිවන් දැකලායි සෝවාන් වෙලයි කියලා. ඔන්න ඔය විදිහේ ස්වභාවයක් තියෙනවා. ඒක නිසා තමයි ජිතං කරක්ෂය කියලා කියන්නේ ඒ ලබාගත්තු යම්කිසි සමාධියක් තියෙනවා නේද? ඒක රැක ගන්නත් ඕන. නමුත් අනිවේෂනෝසියා. එහි පළපදුවම් වෙලා හිටියොත් කවදාවත් ඒ තමන් බලාපොරොත්තු වෙන තත්ත්වවලට පැමිණෙන්න බැරි වෙනවා. ඒක නිසා ඒවායේ පළපදියම් වෙන්න එපා. ඒකෙන් පරිස්සම් වෙන්න. ඒකයි බුද්ධාවාදය මෙතන විශේෂයෙන්ම අර කර්මස්ථානවලට උපකාර වන විශේෂ උපදේශක් මේ ගාථාවේ සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් යෝගාවචරයේ මුලාවටවත් වෙනවා. ගුරු උපදේශ නැත්නම්. ඒකට හේතුව අර කායික සුවයක් ආදී අමුතුවෙන් මෙතෙක් නොලැබූ දේවල් ලැබෙනකොට සමාධි ආශ්‍රයෙන් එහි ගැලී සිටීමට හිත පෙළඹෙන්නේ. ඒක වළක්ව ගන්න ඕන. ඒක දැන් යුද්ධ උපමාවෙන් කිව්වොත් දැන් යෝධයෙක් සටන් කරන අතරේ බොහෝ විට නියම විදියට යුද්ධයක් පවතිනවා නම් Tamanට බලකොටුවකුත් තියෙන්න ඕන. ඒ යෝධයා යම්කිසි අවස්ථාවක මොනෑම් හේතුවකින් හෝ ආයුධ කැඩිලා බිඳලා ගියාම හරි එහෙම නැත්නම් ආහාර පාන ගැනීම ආදී අවශ්‍යතාවන් සඳහා හෝ ඒ අවඳු අවස්ථාවල බලකොටුවට ගිහිල්ලා පසු බැසලා ඊළඟට ඒක කටයුතු කරලා විශ්‍රාම අරගෙන ආයිත් යුද්ධයට යනවා. නමුත් ආයිත් බලකොටුවට ගියාට පස්සේ එතන බුදිය ගන්න හිටියොත් කවදාවත් ඒ සටන දිනන්න බෑ. අන්න ඒ වගේ දැන් අර සමතයෙන් යම්කිසි ඒ සමතයේත් යම්කිසි අවශ්‍යතාවක් තියෙනවා. සමතය කියලා කියන සමාධිය. නමුත් මේ බුදු පියාණන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාවේ ආශ්චර්ය මොකක්ද? මේ හැම එකකින්ම ප්‍රයෝජනය ගන්නවා. නමුත් එකකවත් අල්ලගන්නේ නැහැ, පළපදියම් වන්නේ නැහැ. මොකද ධර්මයේ සඳහන් වෙනවා ලෝකේ යම් යම් දෙයක් අල්ලගත්තොත් ඒකම ඒක අනුව මාර්යා පසුපස ලුහුබඳිනවා කියලා. යම් යම්හි ලෝකේ උපාදීයාති තේනේව මාරෝ වන්නේති ජන්තුන්. ලෝකයේ යම් කිසි සුළු දෙයක් හෝ අපි අල්ලගත්තොත් ඒක අනුව මායя පසුපස්සේ එළවා එනවා කියලා කියනවා. අන්න ඒ වගේ තමයි මේ සිතේ ස්වභාවය මාරසටන කියලා කියන්නේ ඒකයි. හැමතිස්සෙම බලන්නේ මේ සිත සංස්කාරවල läග ගන්න. අල්ල ගන්න. ඒ බඳු මේ අල්ල ගන්න ස්වභාවය වැළැක්වන්න පුළුවන් වන්නේ අර මෙනෙහි කිරීම තුලින්. මේ ශීඝ්‍රයෙන් මෙනෙහි කරනකොට අර අල්ලගන්න ස්වභාවය සිඳිලා ඒවා ගිලිහිලා යනවා. මෙනෙහි කිරීම තුලින් මෙනෙහි කරනවා ඒක ඊළඟට යන්න අරිනවා. අන්න ඒ විදිහේ ඒකේ ස්වභාවය වටහා ගැනීම තුළින් මේ මුලාව ඉවත් කරනවා. මුලාව තිබෙනවා නම් එහින් පිටින්ම ඒක අල්ලා ගන්නයි කෙනෙක් පෙළඹෙන්නේ. මානසිකාර්ය තුළින් ප්‍රඥාව තුළින් එහි අවබෝධය එනකොට ඒක අල්ලා ගන්න යමු වෙන්නේ නැහැ. ඒකේ අනිත්‍ය ස්වභාවය එතකොට වැටහෙන්නේ. එනේ යන දේවල් බව වැටහෙනවා. අන්න ඒක ආශ්‍රයෙන් එතකොට කෙනෙක් ඒ විදර්ශනාවේ විදර්ශනා වීදියේ ඉදිරියට යන්න පුළුවන් වෙනවා. විදර්ශනා වීදියේ විදර්ශනා චිත්ත වීතිය, ඒකට චිත්ත වීති කියලා වගේ කියන්නත් පුළුවන් විදර්ශනා වීදිය ඉදිරියට යන්න නම් අර තමන් ජයගත්තු ඒවා මේ ගැලී ඇලී ගැලී සිටින්න එපා. ඒවා උපකාර කරගෙන ඒ ශක්තිය යොදාගෙන ඒ සමාධි ශක්තිය යොදාගෙන ඊළඟට ඒවා ඇලෙනව වෙනුවට උපේක්ෂාව මුල් කරගෙන උපේක්ෂාව උපකාර කරගෙන අර ධර්ම తත්වයේ තේරුම් ගන්න කියන එකයි බුදු පියාණන් වහන්සේගේ අනුශාසනය මේ ගාථාවෙන්. ඒකට ජිතං කරක්හි අනිමේෂණෝ සියා. ඒවයි පළපදියම් වෙන්න එපා කියන එක. මේ සිතේ ස්වභාවය හැමතිස්සෙම ගෙවල් හදන එක. ගෙවල් හදන්න බලන සිත ඒක නිසා මේ බුදු පියාණන් වහන්සේ කියන්නේ නිවේෂණ කියලා කියන්නේ මේ ගෙයක්. ඒ ගෙය කියන අදහස අර පළපදියම් වීම කියන අදහසට හා සම්බන්ධයි. දැන් එතකොට බුදු පියාණන් වහන්සේගේ ධර්මය අපි නුවණින් කල්පනා කරලා බැලුවොත් හරියට ඒක දැන් ගොඩ නැගිල්ලක් හදනකොට අපි පලංචි බඳිනවා. ඉතින් පලංචි බඳින්නේ ගොඩ නැගිල්ල තනා ගන්නයි. නමුත් කවුවත් හිතිය යුතු නැහැ පලංචි වල පදිංචි වෙන්න. පලංචි වල පදිංචි වුණොත් ගොඩ නැගිල්ල තැනින්නේ නැහැ. ඒවා හැමතිස්සෙම ඉවත් කර කර ඉහළට යනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ ධර්ම මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ඒකයි. ඔක්කොම අහක දානවත් නොවේ ඒව උපකාර කරගන්නවා. ඊළඟට ඒයින් ලබා ගන්න ශක්තිය උඩ මතුමතුවට වැඩ කටයුතු කරගෙන යනවා. කොටින්ම කියොතොත් මුළු මහත් අපි මේ සතිපට්ඨාන භාවනාව කියලා කියන එක තුල තිබෙන්නේ තෝකයි. මේ හැම දෙයක්ම අපි උපකාර කරගන්නවා අපේ සිතේ සතියත් සති කියලා කියන මේ සිහිනුවන සිහියත් ඊළඟට ප්‍රඥාවත් වඩා ගැනීමට. මේ සඳහා උපකාර කිරීමයි කර ගැනීමයි මේ හැම එකකින්ම කරන්නේ. ඒකට ජිතං චරක්හි අනිවේෂනෝසියා. ඔන්න ඒ උපදේශ අපිට මේ සාමාන්‍යයෙන් යෝගාවචර එහෙම නැත්නම් භාවනා යෙදෙන අයට ඉතාමත්ම ප්‍රයෝජනවත් කාරණයක්. මොකද බොහෝ විට අහන්ට ලැබෙනවා. භාවනා යෝගීන් අතර කෙනෙකුගේ ප්‍රතිඵල ගැන අහනකොට බොහොම සතුටින් ප්‍රකාශ කරනවා මට මෙහෙම මෙහෙම තියෙනවා කියලා. නමුත් තුලා වුණු බව දන්නේ නැහැ. විදර්ශනා උපක්ලේශ වලට යට වෙලා. අන්න හොඳට ආලෝක පේනවා. හොඳට හරි බුදුම සැපයක් තියෙන ඕන තරම් වෙලා ඉන්න පුළුවන් ඉඳගෙන පැය ගණන් ඉන්න පුළුවන්. නමුත් අන්න läගගත්තා. ඒ ලබාගත්තු අර සමාධිය läගගත්තා. ඉදිරියට ගමනක් නැහැ. ඒක නිසා තමයි අනිවේෂනෝසී අරමණෙහි කිරීම තුලින් තමයි අවසානයේ අපිට මේ සටන ජය ගන්න පුළුවන් වන්නේ. මොකද අල්ලගත්තු තැන මායя. එතනම මායයට යට වෙනවා. ওই විදිහේ මහා පුදුම ධර්මයක් මෙතන තිබෙන්නේ. එතකොට ඒ ඒ ගාථා ධර්මය අනුවත් අපිට හිතා ගන්න පුළුවන් මේ විදර්ශනා භාවනාවේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය හෙළි කර ගැනීමට උපකාර වන මේ මානසිකාර්යය කොයිතරම් වැදගත්ද කියලා මේ හැම එකක්ම දැන් මේ මෙනෙහි කිරීම තුලින්ම අහු වෙනවා අමුතුවෙන් වචන වශයෙන් නොකීවත් ඒ ඒ සංස්කාර ධර්මයන් ඇවිල්ලා මොහොතක් ඊටාම සුළු වේලාවක් ක්ෂණයක් පැවතිලා නැති වෙලා යන ආකාරය දකිනකොට මේවායේ අනිත්‍ය ස්වභාවය පැහැදිලි වෙනවා ඒ වගේම මේ අනිත්‍ය යමක් අනිත්‍ය නම් වෙනස් වෙනව නම් එතන සැපතක් සොයාගන්න බෑ. ඒව පෙරලෙනව නම්, ගිඳී යනව නම්. අන්න ඒක නිසා මේ දුක්ඛ ස්වභාවයත් වැටහෙනවා. ඒබඳු මේ දෙයක් මම යමාගේ කියලා ගන්නට ගැනීම ඒක මෝඩකමක් බවත් Tamanට අවබෝධ වෙනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්න මේ ත්‍රිලක්ෂණය එතකොට ප්‍රත්‍යක්ෂය තුලින්ම අවබෝධ කරගන්නට නම් අර මෙනෙහි කිරීම උපකාර වෙනවා. මෙනෙහි කිරීම ඉතින් අර කියාපු විදිහට ආරම්භයේදී රූපයක් රූපයක් සද්දයක් සද්දයක් ආදී වශයෙන් ඒ කියන්නේ සාමාන්‍ය ලෝකේ නම් අන්න කාර් එකක් අන්න අහවල් කෙනෙක් කියලා නමින් ස්ත්‍රියක් පුරුෂයෙක් ඊළඟට තවත් ඕන්නම් ඒ පුද්ගලයන් පිළිබඳ විස්තර ඔවා සාමාන්‍ය ලෝකයේ එදිනදා ව්‍යවහාර ලෝකයේ ඔවා නැතුව බෑ. නමුත් විදර්ශනා යෝගියා ඕවයින් ඉවත් වෙන්න ඕන නිවන් දකින්න නම් ලෝකෝත්තර වෙන්න නම්. ඒක ලෞකික වශයෙන් නම් මේ හැම එන එන හැම දෙයක්ම මේ නිමිති ආශ්‍රයෙන් නිමිති අනුයන්ජන කියලා කියනවා. දකින දකින ඇසෙන දේවල් පිළිබඳව අපි නිමිති ගන්නවා. ඒ නිමිති පිළිබඳ පාලනයක් නැතිකම නිසා තමයි මේ කෙලෙස් ධාරාවට යට වෙලා මේ දීර්ඝ සංසාරයේ අපි මේ নানা ආකාර විදියට දුක් විඳින්නේ. එතකොට මේවායින් බේරීමට නම් අර භාවනා වේදෙන යෝගියා විශේෂ උත්සාහයකින් අර නිමිති ගැනීමේ චරිත කඩා දමන්න ඕනේ. ඒක පාට කඩන්න බෑ ඒක. නමුත් ඒක ඒකට උපකාර වෙන හේතුවක් තමයි සංඥාව කියලා කියන හැඳිනීම. අර යමක් පිළිබඳව මූලිකව යම්කිසි වින්දනයක් එනවා ඒක ආශ්‍රයෙන් හැඳින ගන්නවා. එතනින් නතර වෙන්නේ නැහැ. ඊළාට ඒවා පිළිබඳව චේතනාවල් ඇති වෙනවා. බොහෝ විට නරක චේතනාවක්. ඉතින් ඒවා අනුව ඊළඟට ඒකේ ස්පර්ශය ඒවායේ දැඩිව ගැනීමක් ඇති වෙනවා. ඉතින් මෙන්න මේ හැම එකකම යථා තත්ත්වය අර මානසිකාර්ය තුලින් කෙනෙකුට අවබෝධ වෙනවා. ওই විදිහට කල්පනා කරලා බලනකොට මේ මෙනෙහි කිරීම අර විදිහට අර වචන ගණනාවකින් සාමාන්‍ය ලෝකයා තේරුම් ගන්න දේ මානසිකාරයේදී ඊටාත්ම කෙටියෙන් තේරුම් ගන්න උත්සාහ කරනවා සංඥාවලට අහු වෙන්නේ නැතිව. තනිකර ඒක රූපයක් එහෙම නැත්නම් සද්දයක් කියලා එතනින් නතර වෙනවා. රත්යන් ලොප් කිරීම වගේ දෙයක් එතන කෙරෙන්න ඕන. එතකොට ඒ විදිහට කරගෙන යනකොට තවත් ඈතට යනකොට විදර්ශනාවේ දියුණුව ලබනකොට මේ වායේ අර දැනීම මාත්‍රයේ පමණක් පවා මෙහෙණි කරන්නට සිද්ධ වෙනවා. මේක දැනීම මාත්‍රයේ පමණක්. එතනින් පමණක් නතර වෙන්න. අර ශීඝ්‍රයෙන් මෙනෙහි කිරීම. හරියට අපි අර සඳහන් කරේ කඩු ආරම්භයකදී. ඒ දෙන්නම එක විදිහට කරගෙන යන අතරේ සතුර ජය ගන්න නම් ඒ සතුරට වැඩිය සතුරා ආයුධය යොදනා වේගයට වඩා වේගයකින් Taman ඒව බලක්වන්න ශක්තිමත් වෙන්න ඕන. අන්න ඒ වගේ මේ මාර සේනාව කියලා කියන මහා පුදුම වේගයකින් කියන්න බැරි තරම් වේගයකින් දුවන හිතවිලි ධාරාව එයි වේගය නවත්තලා අර කෙලස් වලට දුවන හිතවිලි වැළැක්වීමට නම් මෙන්න මේ මෙනෙහි කිරීමත් ඒ වගේම ශීඝ්‍රයෙන් කරන්න ඕන. නමුත් මේ මෙනෙහි කිරීම දුර්වල වුණොත් මොකද වෙන්නේ? අර සංඥාවලට අහු වෙනවා. සංඥාව කියන එක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා මිරිඟුවක්. මිරිඟුවක් කියන්නේ එක දුටුවාම එක පස්සේ එලවනවා. දැන් මේක ආර්යාකාර දැනගන්නයි මේ සංඥාව කියලා අපි ගන්නෙ. මේක මොකද්ද කියලා අපි දැනගන්න හිතෙනවා. දැන් පාරේ යනවා නම් යම්කිසි ගමනක් යන්න සූදානම් වෙන කෙනෙක් අපි හිතමු කොළඹ යන්න පිටත් වුණා. නමුත් මේ පුද්ගලයා ඒ යන අතරේ වාහනයෙන් වටපිට බලනකොට ඒ දකින්න දේවල් වල මේක කොහොමද මේ ලස්සන දේවල් මේ අවට තියෙන දේවල් කොයි ආකාරයේද කියලා බැලුවොත් කවදාවත් කොළඹට යන්න හම්බ වෙන්නේ නැහැ. දකින දකින හිත යන යන තැන නවතිලා මේක හොඳට සම්පූර්ණයෙන් බලන්න ඕන. අන්න ඒකයි එතකොට දැන් මේ කෙනෙකුට කෙනෙකුට බය හිතෙන්න පුළුවන් අපිට මෙහෙම වුණොත් අපිට ජීවත් වෙන්න බෑ නේද ලෝකේ කියලා. ඒ ලෝකේ හැමදාමත් ජීවත් වෙන්න පුළුවන් ඕන නම්. නමුත් මේ සංසාරයෙන් මිදීමේ මාර්ගය මේ බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. ඒක නිසා විශේෂයෙන් මේ යෝගාවචරයා උත්සාහවත් වෙන්න ඕනේ. මේ කාර්ය නිවන් කාර්ය සඳහා අර කියාපු අර නිමිති ගැනීමේ පුරුද්ද ඒක කඩා බින්ද ගමන්ට ඕන. ඒක කඩන්න ඒක පාරින් බැරි බව බුදු පියාණන් වහන්සේත් පිළිගන්නවා. ඒ නිසා තමයි ඒක ක්‍රමානුකූලව. අර සාමාන්‍යයෙන් මේක ඇස් දෙක පියාගන්නව නෙවෙයි, කන් දෙක වහගන්නව නෙවෙයි. මේ ඉන්ද්‍රියයන් මේ පාලනය කර ගැනීම සඳහා පළමුවෙන් අර කලින් අර අහවලයි අහවලහල් දෙයි කියලා හිතන ඒ සංකල්ප ඉවත් කරලා ලෞකික නාම ආදී ඉවත් කරලා මේක රූපයක් සද්දයක් කියලා එහෙම හිතලා පටන් ගන්නවා මෙනෙහි කිරීම. එහෙම කරගෙන යනකොට ඈතට යනකොට පේනවා මේකත් මේ කොයි ආකාරයෙන් නමුත් මේකත් මේ සංඥාවේ මේක මිරිඟුවට අහුවීමක් ටිකක් හරි. ඒ විදිහට යම්කිසි අවස්ථාවක අර දැනීම මාත්‍රය එතෙන්දීම මේ හිත අර මානසිකාර්ය තුලින් ඒ සිතිවිලි ධාරාව කඩන්න පුළුවන් ශක්තියක් කෙනෙකුට දිනු කරගන්න පුළුවන් වෙනවා. අන්න ඒක තුලින් තමයි මේ ඇත්ත වශයෙන්ම මේ සංස්කාරවල ඇතිවීම නැතිවීම ස්වභාවය හොඳට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වන්නේ ඒ මාර්ගඵල අවබෝධය ආදී தත්ත්වවලට පවා යන්න පුළුවන් වන්නේ. එතකොට ඒ බඳු මේ ධර්ම කාරණා රාශියක් මේකේ අඩංගු වෙනවා. මේ ගාථාවල අපි කල්පනා කරන්න ඕන. එතකොට මේ ඊ타මත්ම දුර්ලභ බුද්ධෝත්පාද කාලයකයි අපි මේ ජීවත් වෙන්නේ මනුෂ්‍යාත්ම භාවයක් ලබාගෙන. එතකොට භාවනාව කියන එක කොතනකුත් ආහන්ට ලැබෙනවා හැමදිනෙකම කරනවා කියලා කියනවා. නමුත් ඒ භාවනාවේ ඉලක්කයන් බොහෝ විට අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට මේ සසර දුකින් මිදීම සඳහා උපකාර වෙන්නේ නැහැ. සමහර දේවල් සාමාන්‍ය සමහර විට කය සතපෝවා ගැනීමට කායික වශයෙන් නිරෝගී සුවය ලබා ගැනීමට එහෙම නැත්නම් හොඳ හොඳ දර්ශන දැකීමට තවත් නොයෙකුත් විදිහේ ලෞකික දේවල් සම්පූර්ණ කර ගැනීමට ලෙඩසුව කර ගැනීම ආදී ওই විදි පරමාර්ථවල හිර වෙලා තිබෙනවා. ඒවා තමයි අර බැලපදියම් වීම. ඒ වෙනුවට කරන්න තිබෙන්නේ යම් කිසි සමත කර්මාස්ථානයක් තුලින් සමාධි මට්ටමක් ඇති වුණා නම් එතෙන්දී ඒ සමාධියේ තිබෙන හැම එක දෙයකම තියෙන ඔය ආස්වාද පක්ෂියත් ආදීනව පක්ෂියත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙන ලෝකයේ තිබෙන ආස්වාද ආදීනව නිස්සරණ කියලා. මේ අය හොඳ පැත්තකුත් තිබෙන්න පුළුවන්. නමුත් ඒකම ආදීනව රාශියකුත් තියෙනවා. ඊළඟට ඒ වගේම ඒක නිසා මේ ඉවත් වෙන්න ඕන නිස්සරණ. මේ හැම එකකින්ම ඉවත් වීමයි මෙතනින් අදහස් කරන්නේ. අල්ලා ගැනීම තුල තිබෙන්නේ පැවැත්මයි. අතහැරීම තුල තිබෙන්නේ නැවැත්මයි. අන්න ඒක තේරුම් අරගෙන එතකොට ලෝකයේ මේ ඇතීම් නැතිීම් ස්වභාවය හිත ගුරු කරනකොට කෙනෙකුට අවබෝධය වෙනවා මේක අල්ලගත්තොත් ඒක එක්කම පෙරilla අපි මේ විනාශයටපත් වෙනවා කියලා අන්න ඒ විදිහට එතකොට අර සමාධිය පවා එහි රැඳී සිටින්නේ බුද්ධ කාලයේ පවා ඒ සමහර ඔය බුදු පියාණන් වහන්සේ මුලදී අර තමන්ගේ ගුරුවරුන් හැටියට ඒ හිතාගෙන ලංවුණු ආලාර කාලා මුද්දකරාම පුත් ආදී ශාතුරුන් පවා සමාධියෙන් සමතයෙන් ඊ타මත්ම උසස් තත්වවලට ගිහිල්ලා හිටියා. නමුත් ඒ අය ඒවා ඇලී ගැලී සිටි නිසා නිවන් දකින්න බැරුව සිටියා. ඒකට බුදු පියාණන් වහන්සේ කෙනෙක් පහළ වීම තුලින් අපට ලැබෙන ලෝකයාට ලැබෙන ලොකුම ආලෝකය තමයි මේ විදර්ශනා ආලෝකය. මෙන්න මේ විදර්ශනා භාවනාවට අදාළ වටිනා කාරණායි මෙන්න මේ ධාතාවේ එතකොට ගැබ් වෙලා තිබෙන්නේ. ඒක අනුව අපි කල්පනා කරනවා අපේ ශක්ති ප්‍රමාණය මේ ධර්ම මාර්ගයට බැහැලා එදිනදා ජීවිතයේදී අකිතාක් දුරට මේවායින් ඉවත් වෙන්න උත්සාහවත් වෙන්න ඕන. ඒ සඳහා විශාල පරිත්‍යාගයක් සමහර විට කරන්ට සිද්ධ වෙනවා. මොකද ඒකට හේතුව විශේෂයෙන්ම ගිහි ජීවිතය ගත කරන පින්වතුන්ට විදර්ශනා භාවනා ආදී කටයුතු කරනකොට මහා ප්‍රශ්නයක් සමහර විට පැන නගින්න පුළුවන්. මේ සංකීර්ණ සමාජයේ ඇත්ත වශයෙන්ම බලන්නේ අර සංඥා මිරිඟුව ඔස්සේ මිනිස්සයා මේ අර මිරිඟුවෙන් පෙළඹිලා මුවන් දුවන්න වගේ මේ ලෝකය බලන්නේ එහෙන් පිටින්ම මේ ලෞකික පැත්තට නැඹුරුණු භෞතික පැත්තට නැඹුරුණු ලෝකය බලන්නේ මේ මිනිසෙන් මුලා කරලා පිස්සන් බවට පත් කරලා එක්කෝ තම තමන්ගේ දේවල් විකුණ ගන්න, තවත් දේවල් වලට යොමු කර ගන්න, ඇද ගන්න. මේ විදිහේ බලවේග රාශියක් මැද්දේ අපි මේ ජීවත් වෙන්නේ. ඒ බඳු යුගයක එතකොට යම්කිසි කාය විවේකයක් දැන් මේ බඳු දිනක පොය දිනක වගේ ඒ සිල් සමාදන් වුණාම තමන්ගේ හිත අර වයින් මෑත් කරගන්න පුළුවන් පුළුවන් වෙනවා. ඒ මෑත් කර ගැනීම පුරුද්ද වැඩි කරගන්න ඕන. ඒකෙන් තුලින් තමයි නෙක්ඛම්ම ඇති වෙන්නේ. අන්න එහෙම ඒ කය කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා තිබෙනවා. විවේක තුනක් තිබෙනවා. ඒ කායික විවේකයක් ඇති වෙනකොට ඒකෙමත් නම් කිසි සැපයක් ඇති වෙනවා. නමුත් ඒකෙන් සම්පූර්ණ වෙන්නේ නැහැ. අපි හොඳ විවේක ස්ථානයක කිසි අධ්‍යයනයක් නැතුව ඉන්නවා කියලා කිව්ව පමණින් ඒක ඒක සම්පූර්ණ නැහැ. ඊළඟට ඊළඟට චිත්ත විවේකය. ඒක තුලින් ඊළාට චිත්ත විවේකය ඇති කරගන්නවා. චිත්ත මෑත් කරගෙන. ඊළඟට උපදි විවේකය අර පංචස්කන්ධයේ මාතහැරීමයි අවසාන දී රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියන මේ අපි මේ බදාගෙන මේ සංසාරයේ දීර්ඝ කාලයක් ගමන් කරන මේ මෙන්න මේ ස්කන්ධ මේ ගොඩවල් පහ අතහැරීමයි එතකොට මේ දර්ශනාවෙන් කෙරෙන්නේ නිර්වාණ අවබෝධය කියලා කියන්නේ මේවා ගොඩවල් පහක් කියලා කියන්නේ මක් නිසාද සාමාන්‍ය ලෝකයා මේ රූපය එකක් හැටියටයි හිතන්නේ මගේ රූපය කියලා අපි ඡායාරූපයක් ගත්තාම මේ මගේ රූපය කියලා අපේ හිතට බොහෝ විට පළමුවෙන් වෙන්නේ ඒකයි නමුත් මේක තුල ඇති වෙනස් වීම ප්‍රමාණය ශක්තිය වෙනස් වෙන වේගය වෙනස් වීම අපේ අපිට පේන්නේ නැහැ ඒ නිසා තමයි අර කාලයකට පස්සේ යාළුවෙක් කම අනේ දැන් කොයිතරම් වෙනස් වෙලාද කියලා අහන්නේ ඒ දැක්ක වෙලාවේ නෙවෙයි වෙනස් වුනේ. එහෙම නැත්නම් ඒ කාලය තුල පිටි ගමන් වෙනස් වුණා නෙවෙයි. අන්න ඒ විදිහේ දෙයක් මේ රූපය පිළිබඳව ඇත්ත වශයෙන් රූපයේ ඊ타ත්ම හිමින් වෙනස් වෙන්නේ. ඊටත් වඩා ශීඝ්‍රයෙන් මේ හිත වෙනස් වෙනවා. ඊටාම ශීඝ්‍රයෙන් හිත වෙනස් වෙනවා. නමුත් මේ හිත පවා අපි මේ ආත්මයක් හැටියට මමයේ මාගේ කියලා අරගෙන ඒ වැරදි මුලාවක ගැවටලා ඉන්න මුළු මහත් ලෝකයාම සක්කාය දිට්ඨිය ආදී වචන වලින් කියන්නේ මේ ආත්ම හැටියට සලකනවා රූපය මගේ ආත්මය කියලා හිතනවා වේදනාවත් පිළිබඳව එහෙමයි. වේදනාවත් එකක් හැටියට අපි ගන්නවා. අපිට පේන්නේ එකපාරට මේක එකක් හැටියට. නමුත් විදර්ශනා යෝගියා මේකට අර මානසිකාරය යොදනකොට අන්න අර පුපුරු ගැහිම් රාශියක් මෙතන තිබෙන්නේ. ඇතිව නැති වෙන මහා පුපුරු ගැහිම් රාශියක් වගේ වේදනාව. රූපය පිළිබඳව අර කලයේ උපමාව ආදියෙන් තේරුම් ගන්නත් පුළුවන්. ඒ වගේ මේවා මේ අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු රාශියක් මගින් හැදුණු දෙයක් රූපය. ඊළඟට වේදනාවත් අර වගේ මේ ස්පර්ශය අනුව ඊටාත්ම ශීඝ්‍රයෙන් වෙනස් වෙන මේ කොපියන යම්කිසි සිදුවීමක් ඒ දැනීම් රාශියක්. එතන තියෙන වේදනා ස්කන්ධය කියලා කියන්නේ වේදනා ගොඩක්. එකක් නෙවෙයි. එතකොට ගොඩකට මමයි කියලා කියන්නේ කොහොමද? ඒ ඒවා ඇතිවීම නැතිවීම වලින් පෙළෙන දෙයක්. ඊළඟට සංඥාව හැඳිනීම. ඒකත් හැඳිනීම ගොඩක්. සාමාන්‍යයෙන් අපි මේ එකපාරට හැඳිනුගත්තා කියලා කියනවා. අපි එකපාරටම මම හඳුනාගත්තා කියලා අපි සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන එකපාරටම නෙවෙයි කි තාම ශීඝ්‍රයෙන් එතන ඒ හැඳිනීම් රාශියක් තුලින් අපි යමක් හඳුනාගන්නේ. ඒ හැඳින්වීම් රාශියම අපි ගොන්නම එකක් හැටියට ගන්නවා. ඒ වගේ තමයි චේතනාව කියන එක. චේතනාවත් ඊටාම ශීඝ්‍රයෙන් චේතනා රාශියක් එතන තියෙන චේතනා ගොඩක් ඒ සංස්කාර කියලා කියනවා අපි. චේතනා සංඥා සංස්කාර. චේතනාවල් ඇතුළු ඒ සියලුම දේවල් ඒ සංස්කාර සකස් කිරීම ගොඩක්. හිත ඇතුලේ තියෙන සකස් කිරීම ශක්තියක්. අන්න ඒ විදිහ සකස් කිරීම ගොඩක් මේක මේ මම මේ වාගේ කියලා හිතනවා. ඒ ඔක්කොම ඊටත් වඩා බරපතල මුලාව තමයි මේ හිත විඥාණය. මේ මම මම කියන හැඟීමට ඒක හැංගීලා සිටින ඉතාමත්ම දැන් අපි දන්නවා සතුරන් මේ බලකොටු බිඳගෙන ඉඳගෙන ගිහිල්ලා අන්තිම බලකොටුව තමයි විජිතපුරය වගේ එක තමයි විඥානය. මෙතන තමයි ලොකුම මායාව තියෙන්නේ. ඒක නිසා බුදු පියාණන් වහන්සේ වදාලා මේ විඥානීය මායාවකට උපමා කළා. මායාවකින් ලේසියෙන් මිදෙන්න බෑ. අන්න ඒක නිසා බුදු පියාණන් වහන්සේ මේ පංචස්කන්ධය ගැන දක්වපු උපමාපවා ඉදිරියදා ජීවිතේ කෙනෙක් ගැඹුරින් හිතනකොට ඒක තුලිනුත් නිවන් දකින්න පුළුවන් කියලා බුදු පියාණන් වහන්සේ වදාලා රූපය පෙන පිනකට උපමා කරලා තිබෙනවා වේදනාව දිය විබුලකට උපමා කරලා තිබෙනවා පෙන පිඬකට කියන එක පෙන පිඬ අපිට එකක් හැටියට ඝන සංඥාවෙන් ගන්න හිතෙනවා දැක්කහම ලස්සනට තියෙනවා. නමුත් එතන තිබෙන්නේ පෙන රාශියක්. ඊටාම සියුම්. ඒ වගේම වැස්ස වෙලාවට අර වතුරක් මත තව වැහි වතුර වැටෙනකොට ඊටාම ශීඝ්‍රයෙන් ඇති වෙලා නැති වෙන දී විගුළු රාශියකට බුදු පියාණන් වහන්සේ උපමා කළ තියෙන වේදනාව කියන එක අර පුපුරු ගෙහිම් රාශියක් වගේ. ඊළඟට සංඥාව ඒක මිරිඟුවකට උපමා කරලා තියෙනවා අපි දැන් උත්සන්න මේ අවස්ථාවේ සඳහන් කළ ඒ මිරිඟුව. ඒ කියන්නේ හඳුනා ගැනීම කියන එක කොනක් නැහැ. මේක මොකද්ද කියලා හොයාගන්න යන ඒ දිවිල්ල ඒක එහින් පිටින්ම අර මුවාගේ මිරිඟුවෝස් යන දිවිල්ලක් වගේ. අන්තිමට එතන දෙයක් නෑ. ඒක ඇදගෙන යන මායාවක්. එතන අන්තිමට මායාවකින් කෙලවර වෙන්නේ. ඉතින් සංඥා ඊළඟට සංස්කාර කියන එක හරියට කෙහෙල් කඳකට උපමා කරලා තියෙනවා. කෙහෙල් කඳක හරයක් නෑ, අරටුවක් නෑ. ඒ අරටුවක් නැති බව. එතන සකස් කිරීම රාශියක්. සකස් කිරීම රාශියක් එකක් හැටියට ගන්න ස්වභාවයක් ලෝකයේ තිබෙනවා. එතකොට මේ හිත තුලින් කෙරෙන ඒ සංස්කාර හිත තුල යන විතර්ක ගොඩයි අවසාන වශයෙන් කල්පනා කරලා බලනකොට. හිතෙන්මයි මේව සකස් කරලා ගන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා කියලා මේ බුද්ධ වචනයයි. මේ හිතම පෙරටුයි හිතෙන්මයි මේ ලෝකය එම්පිටින්ම අවසාන වශයෙන් බලනකොට ලැබිලා තිබෙන්නේ. ඒ තරම් තත්වයක් මහා ආශ්චර්යවත් දෙයක් මෙතන තියෙන්නේ. වෙන කිසිම ශාස්ත්‍රවලින් ප්‍රකාශ නොකළ ආකාරයට. අන්න එතකොට මේ මේ මේ තියෙන මුලාවට හේතුව මොකද? විඥාණය මායාවකට උපමා කරලා තිබෙනවා. මායාකාරයේ ඒ සතර මං සංදීයේ ප්‍රසිද්ධ තැනක මායාවක් දක්වනකොට දකින්න හැම කෙනාම කට ඇරගෙන ආහූ කියාගෙන මේක මහා ආශ්චර්යයක් කියලා රැවටිලා පුදුම වෙනවා. නමුත් මායාකාරය විතරයි දන්නේ මෙතන මෙහෙම් පිටිම බොරුවක් කරන්නේ. නැති දේවල් ගොඩක් පෙන්වන්නේ. අන්නේ බඳු දෙයක් එතකොට මේ නැති දෙයක් ඇති හැටියට මවාපාන්නේ මේ පෙන්눔 කරන්නේ මේ අපේ හිතයි විඥානයයි. මේ தත්ත්වය සාමාන්‍ය ලෝකයට තේරුම් ගන්න බෑ. තර්කයෙන් තේරුම් ගන්න බෑ. උගදුන්ට උපාදි වලින් තේරුම් ගන්න බෑ මේක. මේක තේරුම් ගන්න ඕනේ පච්චත්තං වේදිකබ්බෝ විඤ්ඤෝහි කියලා ආකාරයට තම තමන්ම. තමන්ගේ ප්‍රඥාවෙන් ඤූ කියන්නේ නුවණ නියම ප්‍රඥාව ඇති අය. නිකම් පඬිතෙයින් නෙවෙයි. අන්නේ විදර්ශනා ප්‍රඥාවෙන් තම තමන්ම තේරුම් ගත යුතු දෙයක්. වෙන කෙනෙකුට මේක කරන්න බෑ. බුදුරජාණන් වහන්සේටවත් කරන්න බෑ. තමන් අර කියාපු යම් කිසි සීලයක පිහිටලා සමාධියක් සමාධි මට්ටමක් ඇති කරගෙන ඊළඟට අර මානසිකාර්ය නියම ගුරුහරුකම් ඇතිව විදර්ශනා භාවනාවට බහැලා මේ මානසිකාර්ය තුලින් තමයි මෙන්න මේවා මේ විඥාන මායාවේ යථා තත්ත්වය තේරුම් ගන්නට පුළුවන් වන්නේ. මේ මායාවෙන් මිදෙන්න පුළුවන් වන්නේ. අන්න ඒක නිසා මේ මේ කියාපු පංචස්කන්ධය අතහරිනවා කියලා කියන්නේ ඔකයි. අතින් අල්ලා විසි කරන දේවල් නෙවෙයි. මේ ප්‍රඥාවෙන් යම් අවස්ථාවක රූපස්කන්ධය රූපස්කන්ධයක් හැටියට වටහා ගත්තනම් මෙතන අල්ලගන්න දෙයක් නැති බව එතනම තේරුම් යනවා. අහු වෙන්නේ නැහැ මේක. අල්ලගන්න අහු වෙන්නේ නැහැ. ඊළඟට වේදනාව පිළිබඳවත් එහෙමයි. අර දීබිගුල් උපමාව Tamanට වැටහෙනකොට මෙහි හරයක් නැති බව, මෙහි ගතියුත්තක් නැති බව තේරෙනවා. නිස්සාරත්වය, සංඥාව හැඳිනීමත්වය සංඥාව වගේම ඊළඟට රූප වේදනා වේදනාවදී විගුල සංඥා මිරිඟුව ඊළඟට සංස්කාර කෙසෙල් කඳ කෙල් කඳේ අරටුවක් තියෙනවා කියලා හිතාගෙන අල්මාරියක් හදන්න ඕනේ කියලා හිතාගෙන මේ පළමුව වලට කෙල් කඳ උස්සගෙන ගිහිල්ලා ගෙදර ගිහිල්ලා බලනකොට ටිකක් අතගාලා බලනකොට මෙතන තිබෙන්නේ මේ මේක යට තව තට්ටුවක් තියෙනවා ඔන්න විදිහට දැන් එතකොට මෙතන මේ බුදු පියාණන් වහන්සේ වදාළ මේ කාරණය මේ විදර්ශනා යෝග්‍ය තේරුම් ගන්නේ අර සම්මර්ෂණය කියන වචනයෙන් සම්මර්ෂණය කියන්නේ හෙමින් අතගා බැලීම වගේ දෙයක් තිබෙනවා. ලෝකයා කරන්නේ පරාමර්ශණය කියලා කියන දැඩිව අල්ලා ගැනීමයි. මෙන්න මේ දැඩිව අල්ලා ගැනීමේ ගතිය අතහැරලා සම්මර්ෂණය කියලා කියන ඊ타මග්න සියුම් ආකාරයෙන් මෙනෙහි කිරීමයි එතකොට විදර්ශනාවට උපකාර වෙන්නේ. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් දැලි පිහියක් එහෙම මදිනකොට මදින්න අල්ලන්නේ එක්තරා වීසි කරන්න වීසි කරන්න පුළුවන් විදියට වගේ දැලි පිහිය අල්ලගන්නේ. එහෙම අල්ලගෙන දැලි පිහිය ඒ කරගලේ ඉහළට පහළට මෙහෙම අතුල්ලනකොට අන්න අර මුවහත මුහත මොට්ට නොවන ආකාරයටයි ඒක කරන්න ඕනේ. මට්ටම් කිරීම කරනව මිසක් මොට්ට වෙන ආකාරයට නෙවෙයි. දැඩි වල්ල ගත්තොත් ඒ දැලි පිහිය මොට්ට වෙනවා. ඒ වෙනුවට අර සියුම් අල්ලගෙන සියුම් ආකාරයෙන් අල්ලගෙන එහාට මෙහාට ඒ ඇතිල්ලීම තුලින් තමයි දැලි පිහියක් මුහත් කරගන්න පුළුවන්. අන්න ඒ විදිහටම මානසිකාරයත් අර එකකවත් බැඳෙන්නේ නැතුව සංඥාවල් වලවත් ඒ චේතනා ආදී කිසිවක බැඳෙන්නේ නැතිව එනේන ආකාරයේ හැටියටම අඩු හරඹයක් වගේ මෙනෙහි කරලා එතනින්ම නතර කරනවා. ওই විදිහට ගිහිල්ලා තමයි එතකොට මේ මේ විදර්ශනා මාර්ගයෙන් අර සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් ඒ සංස්කාරයන් සමතය කියලා කියන සබ්බ සංඛාර සමත කියලා කියන සීල සංස්කාරයන් සමනය කිරීමෙන් ලැබෙන පරම ශාන්ති නිර්වාණ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වන්නේ. ඒකට මේ බුද්ධ දේශනාව අනුව මේ පින්නතුන්ට භාවනාවට නැඹුරු වීමට උපකාර වන උපදේශ රාශියක් අඩංගු මේ ධාතා ධර්මයක් අද මේ අද පොයේ දවසක අසන්ට ලැබුණා. මේ ඇසීම් මාත්‍රෙන් නැවතින් නැතුව තමනුත් මේකට මේ මාර්ගයට බැහැලා ඒවාට උපදේශ ගුරුවරුකම් දෙන්න පුළුවන් අය ඇසුරු කරගෙන ඒවා ලබාගෙන මේ අතිභයානක සංසාර දුක්ඛයෙන් මිදීමට උත්සාහවත් විය යුතු කියලා හිතා ගන්න ඕනේ. ඒ වගේම මේ අවස්ථාවේ මේ හොඳ සීලයක පිහිටලා යම්කිසි සීලයක පිහිටලා මේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේ සමාධිමත්ව යම්කිසි සිතෙන් තැන්පත් කර ගැනීමක් ඇතිව වැටහීම් බුද්ධියට ඉඩ දෙමින් ශ්‍රවණය කිරීම තුළින් සීල සමාධි ප්‍රඥා යම්කිසි මට්ටමකට දියුණු වෙන්න ඇති කියලා හිතනවා. අන්න ඒ සීල සමාධි ප්‍රඥා මාර්ගයේ ගමන් කරමින් අතිතාකින්මෙන් මේ ධර්ම ශ්‍රවණානි සංසේ වශයෙන් සලකන සීල සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් තම තමන්ගේ චිත්තසංතානය තුළ දිනු පවණු කර ගැනීමෙන් අර බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ සංසාර දුක්ඛයෙන් ඈතර වීමට උපකාර වන පරම ශාන්ත නිර්වාණ ආબોධය ලබා ගැනීමට මේ ධර්ම ශ්‍රවණය උපකාරවත් වේවා කියලා එහෙම Taman අදිෂ්ඨාන කරගන්න ඕන ප්‍රාර්ථනා කරගන්න ඕන. ඒ වගේම දැන් මෙතෙක් මේ වේලා අපි ධර්ම දේශනාමය වශයෙන් උත් ධර්ම ශ්‍රවණ වශයෙන් උත් ඇති කරගත් යම් කුසල සම්භාරයක් ඇතොත් ඒවා පිළිබඳව අනුමෝදන් වෙන ඒ ශාසනා රක්ෂක දේව මණ්ඩලය ඇතුළු වේ යම් තාක් අවීචයේ සිට අකනිටා දක්වා වූ යම් තාක් සත්වයෙන් සිටිනවා නම් ඒ හැම දෙනෙක්ම අප විසින් මේ අද දින මේ අවස්ථාවේ රැස් කරගත්තු කුසල සම්භාරය අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මහා මහණිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනාවත් අපි කරන්ට ඕන ඒ වගේම තම තමන් නමින් නැසීමිය පරිලෝකීය ඥාතිනුත් ඒ හැම දෙනෙක්මත් මේ කුසල සම්භාරය අනුමෝදන් වෙලා දුක් කෙලවර කර ගැනීමට ශක්තිය ලබත්වා කියලා ඒ විදිහට ප්‍රාර්ථනා කරගන්න දැන් එතකොට මේ අවස්ථාවේ මේ ගාථා කියලා පින්පමනන්නේ තාවතා චම්මේ අබ්බේ දේවානෝ තාවතා චම්මේ දුක්ඛපත්තාති නිබ්බුක්ඛාති නිබ්බුක්ඛාති සෝතප්පත්තාති සෝකාන්ති සම්බුද්ධායි සීලා පුඤ්ඤ කම්මේ මානුභාව සම්මානෝ සම්පං සමාධියෝ සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සදා සච්චිදාන්ති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාන් භාවේන සදා සච්චිදාන්ති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්න සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නිච්චේ අතෝ නිබාන සම්පatti නාතේ සංචිතේ පින්වතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.